නම් මහාන වෙන්න විතරයි බැරි. ඉව ඊළඟට කියන්න ඕනේ තව එක දෙයක්. මනුෂ්‍ය ලෝකෙ සුගතිය. දිව්‍ය ලෝකත් සුගති. භ්‍රම ලෝකත් සුගති. ඔය සුගති ලෝකවල බැරි එක ලෝකෙකුත් තියෙනවා මේ මුකුත් කරන්න බැරි. ඒ බැරි එක මේක ලෝකෙ මොකද්ද? අසඤ්ඤ සත්ත්ව ලෝකෙ. ඔය ගැන තියෙනවා කුද්දකනික මේ අංගුත්තර නිකායේ අක්කන කියන සූත්‍රයේ අසඤ්ඤ සත්ත්ව ලෝකෙ බෑ. ඇයි බැරි? අසඤ්ඤී හඳුනා ගැනීමක් නැහැ. එහෙ ඉපදිච්ච අය පින්වත්නි කල්ප ගානක් නිදි වගේ කිසිම හඳුනා ගැනීමක් නැහැ. ඉතින් බණ කිව්වට අඳුනගනේද? ධර්මය හඳුනගන්නත් බෑ. ඒ නිසා නිදි වගේ. එතකොට අපිට ඔන්න බැරි ලෝකෙකුත් දිවි ලෝකෙ බැරි දෙයකුත් පෙන්වුවා. අනිත් සියලු පෙන්වල මේ කියපු අනිත් සියලු දේ කරන්න පුළුවන් බැරිද? පුළුවන්. දැන් මගෙන් ප්‍රශ්නයක් අහයි පුළුවන් නම් මොකටද බින්දෙන්නේ? ඈ මොකට දැන් මියගේ ඥාතීන්ට බැරි වුණා අපි ඒගලන්ට පින් දෙනවා. දෙවියන්ටත් එහෙනම් පින් දෙන්නේ මොකටද වැරදිලාද කියලා හිතේ. මෙතනදී වෙලා තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ සුනීද වස්සකාර කියලා ඇමතිවරු දෙන්නෙකුට දවසක් වදාලා ඔක පරිනිබ්බාන සූත්‍රෙමයි තියෙන්නේ. ඔබට දෙවියන්ගේ ආශිර්වාද ගන්න පුළුවන් කිව්වා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කිව්වා. ඒ පින් දෙවියන්ට දෙනකොට එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දරුවා රකින්නා වගේ දෙයියෝ ඔබව රකී කිව්වා. ඔන්න දේශනාවේ තියෙන විදිය. දැන් මේ දෙන්න කියන්නේ ඇයි? අපිට වඩා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වලින් දෙයියෝ උසස්ද නැද්ද? ඒතර අපිට වඩා දෙයියන්ට බලයක් තියෙනවා නම් බලයක් තියෙන කෙනෙක්ගේ රැකවරණයක් අපිට ගන්න බැරිද? පුළුවන්. දෙයියන්ගේ රැකවරණය ගන්න පුළුවන් පිටවත්නි. දෙයියන්ගේ රැකවරණය කියලා අර යක්ෂ ප්‍රේත භූතයන්ගේ රැකවරණ ගන්න එපා. දෙවියෝ කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්න අපිට රැකවරණ ගන්න. ඒ දෙවියන්ගේ රැකවරණ ගන්න තමයි අපිට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා කියන්නේ. ඒක හරියට මේ වගේ දෙයක්. දැන් අපිට බෙහෙත් කරගන්න ඕනහම අසනීප වෙච්ච වෙලාවට අපි බෙහෙත් කරගන්න යන කාලඟටද වෛද්‍යවරු ළඟට. එතකොට ඒ වගේ අපි එක එක්කෙනාගේ මනුස්ස ලෝකයෙන් පිහිට බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. මනුස්ස ලෝකයෙන් එහා කෙනෙකුගෙන් පිහිට බලාපොරොත්තු වෙනත් එහෙම අපේ තිසරණේ බිඳෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඇදහිල්ලක් නෙමෙයි පිහිට බලාපොරොත්තු වීම. ওই පිහිට බලාපොරොත්තු වීම කියනකොට ඔබ හොඳට හිතන්න දැන් ඔබට රැයට නිදි මරාගෙන ගේ රකින්න පුළුවන්ද? නිදි මරාගෙන ගේ පරිස්සම් කරන්න බෑ. ඉතින් ඒ හින්දා මොකද කළේ දැන් නම් කැමරා තියෙනවා. ඒ කාලේ කැමරා එන්න කලින් බල්ලව තමයි තිබ්බේ. බල්ලා ගේ රකින්න. ඒතර බල්ලෙන් උදව්වක් ගත්තේ නැද්ද? අලියතුන්ගෙන් උදව් ගත්තේ නැද්ද? ගවයාගෙන් උදව් ගත්තේ නැද්ද? බූරුවගෙන් උදව් ගත්තේ නැද්ද? දැන් ඒ වගේ උදව් ගත්තා පිට ගත්තා කියලා අපිට ඉසරණේ බෙදෙනවද? නෑ ඒ වගේ දෙවියන්ගෙනුත් අපිට උදව් ගන්න පුළුවන් අපිට බැරි තැනක ඒගොල්ලන්ට බලය තියෙන නිසා අපිට වඩා ඒ උදව් ගත්තා කියලා තිසරණේ බෙදෙන්නේ. හැබැයි ඒ උදව් කියන්නේ පින්වත්නි ඔය ඔබ දෙයියෝ කියලා අදහන ඇදවිලි නෙමෙයි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ සුනීත වසකාරට කිව්වේ. දැන් එතෙන්දි පින් අනුමෝදන් කරන එක ආපු විදිහ ඔබට තේරුම් ගන්න කියන්නම්. අපේ යාළුවෙක් ඔබේ යාළුවෙක් ඔබට කියනවා මේ ලබන සතියේ අපේ දිහා දානයක් පූජා කරලා මේ පින්වන් පින්කමක් කරනවා ඊට කලින් දා පොඩි පිරිතකුත් තියෙනවා ඔයත් එන්න ඕනේ කියනවන කතා කරා කියන්නේ ඒ ඔයගොල්ලෝ ලබන සතියේ යාළුවගේ පින්කමට යන්නේ ගන්න නැද්ද ඈ යනවා ඇයි යන්නේ ඔබට ඔබේ ගෙදර දානයක් දී ගන්න බැරි කම හින්දා යනවද නැහැ. ඔන්නම් එයාගේ දානෙට කලින් දවසේ ඔබේ ගෙදර දානෙකුත් දීලම අරයාගේ ගෙදර දානෙට යන්නත් පුළුවන් දෙරිද? පුළුවන්. ඒතර ඇයි ඔබ ගියේ කතා කරපු නිසා ගියා සහ ඔබ පිනට කැමති නිසා ගියා. එහෙනම් දෙවියන්ට බැරිකම ඉඳවිලා අපේ පින් අනුමෝදන් වෙනවා නෙමෙයි. කතා කරන නිසා එනවා පිනට කැමති නිසා අනුමෝදන් වෙනවා. ඒගොල්ලොත් ඒ පින් කරගන්නවා අපේ පිනත් අනුමෝදන් වෙනවා. අපිට පැත්ත ප්‍රශ්නේ තියෙන්නේ අපි පින් කරනවා විතරයි අපි දෙවියන්ගේ පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඔබත් නිකන් දෙවියෝ කරන පින් අනුමෝදන් වෙන දෙවිවරු වන්දනා කරනේව දෙවිවරු සිළු මිනිසය වඳිනේව දැන් මෙතෙන්දි මම දෙවියෝ කරනවට ගොඩාක් කියවනේ අනේ හැම පොයටම මේ සුධර්මා දිව්‍ය සභාවේ සිය සමාදන් වෙනවාද කියලා සතුටු වෙන්නේ. ඒකට ඔබත් දෙවියන්ගේ පින් අනුමෝදන් වෙනවා. ඒකට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සඳහා පින් දෙන්න දීලා ඒගොල්ලොත් එක්ක ප්‍රේමනාපෝ ඉන්න කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ. එදා ඉඳලා තමයි දෙවියන්ට පින් අනුමෝදන් කළේ නැහැ. ඒකට හේතුව ඕකයි. දෙයයන්ට කරන්න බැරි නිසා නෙමෙයි. ඊළඟට දැන් අර තව ප්‍රශ්නයක් තිබුණානේ. ඇයි මනුස්ස ලෝකයේ පමණක් නිවන් දකින්න සීමා නොවි අනිත් ලෝකවලත් පුළුවන් නම් පස්මහා බැලුම් බලලා දිව්‍ය ලෝකෙන් ඇයි මෙහිට මෙන්නේ? ඒතකොට මනුස්ස ලෝකෙම බුදු වෙන්නේ පින්වත්නි, මනුස්ස ලෝකේ පමණක් නිවන් දකින්න පුළුවන් නිසා නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. අපි හිතමු දැන් අපේ ජනාධිපතිතුමාට හිතුනොත් එහෙම ඔබේ ගෙදරට දැන් ඉන්න ඕනේ කියලා එතුමාට දැන් ඔබේ ගෙදරට එන්න පහංචියක් මුකුත් තියනවද? ඕන වෙලාවක ඔබේ ගෙදරට එන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔබට හිතනවා මම දැන් යන්න ඕනේ ජනාධිපතිතුමා හම්බෙන්න අරලිගහ මන්දිරයට. එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. මේක සාමාන්‍යයෙන් ක්‍රමයක්. ඒ කියන්නේ බලවතාවට දුබලා ඉන්න තැනට යත හැකි දුබලයට බලවතා ඉන්න තැනට යන්න එකපාරට බෑ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක අතරත් ඔය ලෝක තුනේ ඔය කතාව තියෙනවා. ඒත් අපි හිතමු බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ බුදු වුණා. හ්ම් සුද්ධාවාසයරි කොහේරි බුදු වුණා කියන්නේ නිකන් උදාහරණයකට තමයි කොහේරි ලෝකෙක බුදු වුණා කියලා බ්‍රහ්ම ලෝකෙක එහෙම බුදු වුණා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බ්‍රහ්මයන්ට ඇහි දෙයයන්ට යන්නත් බෑ මිනිසුන්ට යන්නත් බෑ ලෝක එකකට සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙ බුදු වුණා නම් බ්‍රහ්මියත් ඇවිල්ලා හයි දෙයයන්ටත් ඇහෙනවා මිනිසුන්ට යන්න බෑ ලෝක දෙකකට සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පහතම ලෝකයේ මනුෂ්‍ය ලෝකෙට වෙල බුදු වුණාම මිනිසුන්ටත් ඇහෙනවා දෙවියන්ටත් ඇහෙනවා මනුෂ්‍යයන්ට මේ බ්‍රහ්මයන්ට ඇහෙනවා ලෝක තුනටම ඇහෙනවා එහෙනම් තුන් ලෝකෙටම ධර්මයේ බෙදා දීමේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරන්න ඕන හින්දා තමයි මනුෂ්‍ය ලෝකෙටම ඇවිල්ලා නිවන් දකින්නේ එහෙනම් මිසක් මෙහි විතරයි නිවන් දකින්න පුළුවන් අනිත් කොහෙවත් බෑ කියලා කියන්න එපා එතකොට මේවා කරුණු සහිතව ඔබට මේ දේශන ඔස්සේ පෙන්වලා දුන්නේ මේ මගේ මත නෙමෙයි ඊළඟට පින්වත්නි ඔබ තේරුම් ගත යුතුයි මේ සියල්ලත් හරි දැන් අපි කියනවා කියමුකෝ ප්‍රශ්නය අහනකොටම කාගේ කටිනුත් පිට වෙන්නේ මොකද දෙයයන්ට පින් කරන්න පුළුවන්ද කියලා හවගම බෑ කියලානේ. දැන් ඔය දෙයයන්ට පින් කරන්න බෑ කිව්ව ගමන් ඔබ දන්නවද කාටද පහර වදින්නේ කියලා? කාටද? ඔබ මෙහෙම හිතන්න. ඔන්න ඉස්කෝලේක ටීචර් කෙනෙක් ඉන්නවා මේ ටීචර්ට තමයි බාර දීලා තියෙන්නේ ළමයින් එක වසරේ දෙක වසරේ තුන වසරේ ඉඳලා ඉහළටම යනකම් ඒ ළමයින්ට ගණිත උගන්වන්න. තව ටීචර් කෙනෙකුට බාර දීලා තියෙනවා විද්‍යාව උගන්වන්න. තව ටීචර් කෙනෙකුට බාර දීලා තියෙනවා ඉංග්‍රීසි උගන්වන්න. ඔහොම එක එක දේ බාර දීලා තියෙනවා. අපි හිතමු ඒ පන්තියේ ළමයි විද්‍යාව, ඉංග්‍රීසි අනිත් විෂයන් ඔක්කොටම හරි දක්ෂයි. හැබැයි ගණිතයට හරි දුර්වලයි. හැම පන්තියේ ළමයාම ගණිතයට හැමදාම අසමත් වෙනවා. එතකොට පන්තියේ අනිත් විෂයන් වලට දක්ෂ ළමයි ගණිතයට විතරක් දුර වෙලයි නම් සියලුම ළමයි ගුරුවරයාගේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ගුරුවරයාගේ ප්‍රශ්නයක්. ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ගණිතයට දුර වෙලයි අනිත් අය හොඳට වැඩ කරනවා. ඒක ගුරුවරයාගේ ප්‍රශ්නයක්ද? නෑ. දැන් ඔබ කියනවා නම් දිවි ලෝකේ සමහර දෙවිවරුන්ට විතරක් බෑ කියලා අන්න එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. දෙවියන්ට බෑ කිව්ව ගමන් කාටද උඩට ප්‍රශ්නේ වදින්නේ කියලා බලමු. කවුද දෙවියන්ගේ ගුරුවරයා කියලා ඉස්සෙල්ලා හොයලා. සත්තා දේවමනුෂ්‍යානම් කියලා අපි කියනවා ඉතිරිසෝ භගවා ගාථාවේදී. සත්තා කියේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ. නිවන් මඟ පෙන්වන ගුරුවරයා. පින් කරන හැටි කියා දෙන ගුරුවරයා. සුගති යන හැටි කියා දෙන ගුරුවරයා. සත්තා කියන්නේ ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ. දේවමනුෂ්‍යානම් කාට කාටද? ඒතර ගුරුවරයා උනේ ශාස්ත්‍රුණේ කාටද? දෙවියන්ටයි මිනිසුන්ට. එතන දෙවියන් කියන්නේ දෙව්බමුණු සියලු දෙනා ඉතින්. දෙවියන් මිනිසුන් ඔක්කොටම. එතකොට එහෙනම් දෙවියන්ගේ ගුරුවරයා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක සත්තාදේ වුණසාන කියන තැන කියවෙනවා. එතන අපි කියනවා නම් දෙවියන්ට බෑ කියලා කාටද පහර වැදෙන්නේ? දැන් ළමයි ඔක්කොටම බෑ. ළමයි ඔක්කොටම බැරි නම් කවුද වගකීම් වෙත්තේ? ගුරුවරයා. එතකොට දැන් කවුද සත්තා? බුදුරජාණන් වහන්සේ. එහෙනම් දෙවියන්ට බෑ කියලා පහර වැදෙන්නේ දෙවියන්ගේ සත්තා ආදේව සාසුණන් වහන්සේට. ඒතර අපි පින්වත්නි දෙවියන්ට මේවා බෑ කියන එක තුල බුදුරජාණන් වහන්සේලා අපහාස කරලා තියෙන නොදැනම බුදුරජාණන් වහන්සේගේ සත්තා දේවමනුසානන් කියන බුදු ගුණයට අභියෝග කරලා තියෙන අපි හැමෝම. අපි ඒක කිය කියා සත්තා දේවමනුසානන් කියලා කියනවා. එක්ක දේව කියලා පැත්තකට දාලා සත්තා මනුසානන් කියවනම් අන්න ප්‍රශ්න නෑ කියතේවි. ඒකට මතක තබා ගත යුතුයි සත්තා වුණා දෙවියන්ටයි මිනිසුන්ටයි ඒ වගේ අපි මේ සාකච්ඡා කළේ මිනිසුන්ට පමණක් නෙමෙයි සීමා වුනේ උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න පින් කරන්න මේ හැමදේම මිනිසුන්ට වගේම දෙවියන්ට බබුන්ට පුළුවන් කියන එක අපි මේ සාකච්ඡා කළේ දෙවියන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් නෙමෙයි. අපි මේ කතා කළේ අර සත්තා දේවමනුසානන් කියන බුදු ගුණයට සාධාරණයක් ඉෂ්ට කරන්න. එහෙනම් අපි මෙතෙක් කළා මේ සාකච්ඡා කරපු දේශනාවේ මාතෘකාව මොකද්ද කියලා දැන් අවසානයේදී තමයි කියන්නේ සත්තා දේවමනුසානන් කියන බුදු ගුණය ගැනයි අද අපි මේ සාකච්ඡා කළේ. අපි හැමදෙනාම নমස්කාර කරමු අපගේ සත්තා දේවමනුෂාණන් නම් වූ ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු ගුණයට নমස්කාර වේවා සාදු සාදු සාදු අද දවසේදී පින්වත්නි තාමත් සදහසිතින් දායකත්වගෙන කටයුතු කරන 139 පැලන්වත්ත පන්නිපිටිය ලිපිනෙහි පදිංචි MPD පෙරේරා චම්පා පෙරේරා දෙපළට සහ නදීෂ යෙහෙලි මහේෂානි එවැගේම සමීර, රමේෂ් සහ නිසාදී කියන පින්වත් දූ දරුවන්ට පුණ්‍ය අනුමෝදනා කර ඒ ඒ දූ දරුවන් ආදී මේ සියලු දෙනා විසින් සදා සිටින් දායකත්වගෙන කටයුතු කරමින් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වන්නේ මීට වසර 10කට පෙර 2004 අගෝස්තු 20 වෙනි දින කොළොන්නාවේ පරලෝසපත් ඩැනියල් අමරසිංහ පියාණන්ට චන්ද්‍රා අමරසිංහ මෑණියන්ට පැලන්වත්තේ පදිංචිව සිටි ජිනදාස පෙරේරා පියාණන් ජී ලීලාවති පෙරේරා මෑණියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඒ නම් වශයෙන් සිහි කරගත්ත සහ නොඑච්ච සංසාරගත සියලුම ඥාතියන් පින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා සාදු කියන්න. පින් කැමති දෙවියෝත් මෙපින් බලෙන් දෙව්ලෝ සැනසෙත්වා කියලා සාදු කියන්න. මේ උතුම් පින්කම සඳහා පැමිණ සහභාගී වූ අතහිත දුන් සියලුම ඥාති උත මිත්‍රාදීන් ඇතුළු සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සුවය ලබාගෙන දම් ගුණදම් සපුරා උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියලා සත් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා ගෞරවනීය දරණාගම කුසල ධම්ම අපේ ඒ ලෝකෙට මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වූ පූජනීය නායක ස්වාමීන් වහන්සේටත් එවැගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේශකයන් වහන්සේට අපවත් වී අදාළ සියලු ස්වාමීන් වහන්සේලාට රටබය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු මිය පරලෝකයේ සියලු රණවිරුවන්ටත් මේ පින් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා සැපතක් සියලු දෙනාට වේවා කියන මෙත් සිතින් ඔබගේ මේ සියලු සත් අරමුණු ඒ අයුරින්ම සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කරපු බැහැමට මෙලව යහපත වේවා, පරලෝ සුගතිය වේවා, සියලු දෙනාටම තුන් ධර්මාභෝධයෙන් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු මෙලදා වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් අප සමාජයේ පවතින යම් යම් වැරදි අදහස් තියෙනවා නම් ඒ වැරදි අදහස් නිවැරදි කරමින් කරුණු සහිතව මේ උතුම් ධර්ම දේශනාව අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුනා. ඉතින් අද දවසේ අපි දෙවියන්ට පින් කරන්නට පුළුවන්ද දෙවියන්ට පින් කරගත හැකිද කියන මාතෘකාව ඔස්සේ බුදුරජාන් වහන්සේගේ දේව මනුස්සානම් කියන ඒ බුදුගුණය අපට පැහැදිලි කරමින් මේ උතුම් ධර්ම දේශනාව ඉතාමත් සාර්ථකව අප සියලු දෙනාම ඥානනය කරමින් සරලව මේ උතුම් ධර්ම කරුණ අපට පැහැදිලි කරලා විස්තර කර දෙන්නට ලැබුණා. එසේනම් පුරා පැයකට ආසන්න කාලයක් මේ වටිනා උතුම් ධර්ම දේශනාවෙන් අපව ඥානමය කලා වූ කුසල බලෙන් ගෞරවනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට උතුම් බෝධියකට පැමිණ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියා අප හැමදෙනාම සාදුකාරය පවත්වා ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු